විරූපක්ඛේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ සම්්‍යාපුත්තේහි මේ මෙත්තං මෙත්තං කන්නා ගෝතමකේහිච අපාදකේහි මේ මෙත්තං මෙත්තං දීපාදකේහි මේ චතුම්පදේහි මේ මෙත්තං මෙත්තං බහුපදේහි මේ නාමං අපාදකෝ හිංති මාමං හිංති දිපාදකෝ නාමං චතුම්පදෝ හිංති මාමං හිංති බහුපදෝ සම්මේ සන්තා සම්මේ පානා සම්මේ භූතා චකේවලා සම්මේ බන්ද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගනා අප්පමානු බුද්ධෝ අප්පමානු ධම්මෝ අප්පමානු සංඝෝ පමානවන්තානි සිරින්සපානි අයි විච්චිකා සතපදි උන්නානාබේ සරභූමෝසිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සංබුද්ධානන්ති ඒතේන සච්චවඤ්ඤේන සොත්තිතේ හොතු සම්බදා ඒතේන සච්චවඤ්ඤේන සොත්තිතේ හොතු සම්බදා ඒතේන සච්චවඤ්ඤේන සොත්තිතේ හොතු සම්බදා